එතකොට මේක සම්බන්ධයෙන් අපි යම් පමණක සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා නැත්නම් යම් පමණකට අපි ධර්මදේශනාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වුවා. විශේෂයෙන්ම සීලය මුල් කරගෙන මොකද සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන බොහොම ලස්සනට එකිනෙකට බැඳිලා තියෙනවා. මේක වෙන් කරන්න බැරි තරමට එකට බැඳිලා තියෙනවා. අපි හිතනවා සමහරලාවට අපිට අර හුරු පුරුදු රේකීය ක්‍රමයට හිතනකොට අපි හිතනවා සම්පූර්ණයෙන්ම සීලය දියුණු කළා හිතේ සමාධියක් හදාගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම හිත සමාධි වුණාට පස්සේ තමයි හිත ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් කියලා නිකන් අපිට හිතෙනවා. නමුත් මේ සීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් නැවතත් ප්‍රඥාව සීලයටත් සීලය ප්‍රඥාවටත් මේ ආදි වශයෙන් මේ කාරණා තුන සම්බන්ධයෙන් මේ පැති තුන සම්බන්ධයෙන් එකිනෙකට එකක් උදව් කරන ස්වභාවයක් සෑහෙන්න තියෙනවා. ඒ නිසා අපිට ටිකක් අමාරුයි මුලදී තේරුම් ගන්න කොහොමද මේ සීලය සමාධියට උදව් කරන්නේ සමාධිය ප්‍රඥාවට උදව් කරන්නේ කොහොමද? ඒ හැරත් සීලයක් කොහොමද ප්‍රඥාවට උදව් කරන්නේ කියලා ඉතින් හරි අමාරුයි ඒක පාඩම තේරුම් ගන්න. නමුත් කාලයක් යනකොට සමන්ට කෙනෙකුට තේරෙන්න පුළුවන් කොහොමද මේවා එකිනෙකට බැඳිලා අන්‍යෝන්‍යව උපකාර කරමින් සටයුතු කරන්න කියන කාරණා. එතකොට අපි ඊයේ අර සාකච්ඡා කරපු සෝනදණ්ඩ සූත්‍රයේදීත් අපිට තේරුණා මේ යම්ස කෙනෙක් තුළ නිවැරදි ප්‍රඥාවක් ඇති වෙන්න නම් එයාගේ ඒ ප්‍රඥාව සීලයෙන් හොඳට උපමට්ටම් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි යම්සි කෙනෙක් හොඳට සීලවන්ත නම් ඒ සීලවත් භාවය හරහා එයාගේ හිතේ එකඟතාවයක් ඇති කරගෙන ඒ එකඟතාවය පාවිච්චි කරන්න පුළුවන් තවදුරටත් ප්‍රඥාව දියුණු කරන්න. එතකොට මෙන්න මේ වගේ මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන මාර්ගයක්. ඒක මේ එකපාර්ට ෂණිකව සියල්ල සම්පූර්ණ වෙන මාර්ගයක් නෙමෙයි. බොහොම හිමින් වැඩෙන මාර්ගයක්. ඒ වගේම ස්වාභාවිකව දියුණු වෙන මාර්ගයක්. උදාහරණයක් වශයෙන් අපි පුංචි පැලයක් මහ ගහක් වෙන ස්වභාවය ගැන හිතුවොත් දැන් අපි හිතමු හොඳට අඹ ඇටයක් හිටවලා ඒ අඹ ඇටයට උමනා කරන පසුබිම සකස් කරලා දුන්නොත් උමනා කරන පොහොර ටිකක් දබලා දුන්නොත් වතුර ටිකක් දාලා දුන්නොත් මේකෙන් පුංචි පැලයක් මතුවෙනවා අඹ පැලයක් මතුවෙනවා ඊට අපි මේ අඹ පැලේ ආරක්ෂා කරගන්නවා සත්තුන්ට කන්න නොදී ඊළඟට කෘමීන්ට හානි කරන්න නොදී ඔන්න අඹ පැලේ අපි ආරක්ෂා කරගන්නවා ඔන්න තව ටිකක් මේ අඹ පැලේ ලොකු වෙනවා ඉතින් අපි තවත් ඔන්න ආරක්ෂා කරගන්නවා අපි තමු සත්තු වෙන වඳුරෝ රෙලවුන්ටත් මේකට හානි කරන්න නොදී ඔන්න අපි තවදුරටත් මේක ආරක්ෂා කරගන්නවා ඔන්න තවත් මේ ගහ වර්ධනය වෙනවා දැන් අපි තමු අවුරුද්දක් දෙකක් තුනක් ඔන්නම යනකොට කාලයක් ගියාට පස්සේ ඔන්න මේකේ මල් හට ගන්නවා අපි මේ මල් ටික පවා ආරක්ෂා කරනවා හොඳට මේකට සාත්තු කරනවා ඉතින් මේ විදිහට අපි ගියොත් ඔන්න යම් කාලයකදී ඔන්න අපිට මිහිරි අඹ ඵල ලබා ගන්න පුළුවන් එතකොට මේ අඹ ගහ අපි දැන හිටියට මේකෙන් ඵලයක් හම්බෙන්නේ අපි තුමු අවුරුදු 3-4ක් ගිහිල්ලා කියලා අපි අපේ හිතේ ලොකු ආසාවක් තියෙන වෙන්න පුළුවන් ඉක්මනටම අඹ කන්න. නමුත් අපේ ඒ ආසාව ඉක්මනට ඉෂ්ට වෙන්නේ නැහැ. මේ අඹ පැලේ වර්ධනය වෙලා හොඳට මුහුකුරා ගිහිල්ලා ප්‍රනීත අඹ ඵලයක් දෙන්න යම්සි කාලයක් ගන්නවා. මොකද මෙතන තියෙන හරිම ස්වාභාවික ක්‍රියාවලිය. අපෙත් මේ හිතේ ඔන්න වගේ හරි ස්වාභාවික ක්‍රියාවලියක් තියෙනවා. මේක බොහොම ස්වාභාවිකව ක්‍රමවත්ව ටිකින් ටික තමයි වර්ධනය වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන අනුපුබ්බේන මේධාවි. තෝක තෝකං කනේ කනේ. කියලා මෙන්න මේ වගේ ධම්මපද ගාථාවක එහෙම සඳහන් වෙනවා මේ අනුපූර්වයෙන් තමයි මේ ප්‍රඥාවන්තයෙක් මේ හිත දියුණු කරන්නේ. මේ හිත පිරිසුදු කරන්නේ. දැන් හරි ලස්සන උපමාවකුත් තේනවා කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනෝ කියලා බුදුහාඳුරු මතක් කරනවා. ඒ කියන්නේ ඒ කාලේ සමහරලාට ඕගොල්ලෝ දැකලා තියෙන්න පුළුවන් වර්තමානයේ වුණත් මේ සමහර කඩපිල්වල ඉන්නවා අර ස්වර්ණාභරණ පිරිසුදු කරන මේ මිනිස්සයෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ට මාලයක් වලල්ලක් ගෙනහිලා දුන්නාම ඒගොල්ලෝ ඒක විවිධාකාර විදිහට ඒක පිරිසුදු කරනවා. ඊළඟට මුලින් අපි හිතමු පොඩ පොඩ පොඩ බුරුසුවකින් අතුල්ලා අතුල්ලා අතුල්ලා පිරිසුදු කරනවා ඊළඟට මොන හරි ද්‍රාවණයක දාලා පිරිසුදු කරනවා ඊළඟට ආයිත් අතුල්ලා පිරිසුදු කරනවා ආයිත් ද්‍රාවණයක දාලා පිරිසුදු කරනවා ඔන්නෝම අර පුරුකෙන් පුරුක පුරුකෙන් පුරුක මේක හොඳට පිරිසුදු කරලා පිරිසුදු කළා තමයි නැවත සම්පූර්ණයෙන්ම ආයිත් දිස්නේ ගහන හොඳ ප්‍රභාවත් සරණාභරණයක් බවට ඔන්න සම්පූර්ණයෙන්මපත් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපේ හිතත් දැනට හුඟක් මලකට බැඳලා තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මලකට තට්ටුව හැබැයි අයින් කරන්න පුළුවන්. අපි හිතනවා සමහරලාට මේ මලකට තට්ටුව අයින් කරගන්න බැරි තරම් ඝනබාලයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේක අයින් කරන්න පුළුවන් කියලා. ඒකට අපිට තියෙන්නේ එක පැත්තකින් මේ බාහිර තියෙන මලකඩ තට්ටුව මේ බාහිරින් තියෙන කෙලෙස් තට්ටුව ඉවත් කර ගැනීම සඳහා යම්කිසි ප්‍රයත්නයක යෙදෙන්න යම්කිසි වීරයක යෙදෙන්නයි අපිට මුලින් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මුලදී වීරය කියන එක සෑහෙන්න ප්‍රබලව යොදන්න අවශ්‍ය වෙනවා. දැන් අදත් අපි මේ සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාවේදී හුඟක් දෙනකොට ප්‍රකාශ වුණා. අපි වාඩි වුණාට බලාපොරොත්තු වුණාට අපේ හිත මේ අරමුණේ පවත්ව ගන්න කියලා. ඒ අරමුණේ ඉන්න ස්වභාවයක් මේ හිතේ නැහැ. එයා කැමති මේ අරමුණේ ඉන්නවට වඩා එයා කැමති එයා කැමති අරමුණු වල යන්න. නැත්නම් එයා කැමති කැමති අරමුණු වල ගිහිල්ලා සැහැණ කාලයක් නිරත වෙලා රස විඳලා එන්න ඉන්න තමයි යා කැමති. මේ අපි කියන අරමුණේ ඉන්න යාගේ කිසි අදහසක් නැහැ. කැමැත්තක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ හිතේ තියෙනවා හරි වංචනික ස්වභාවයක්. හිතේ තියෙනවා එක්තරා අන්දමක මායාකාරී ස්වභාවයක්. එයා වැඩ කළා තියෙන දැනට යාට පුරුදු රටාවකට. ඒ වගේමයි මේ පුරුදු රටාව සෑහෙන්න සමහර වෙලාවට අපිට සෑහෙන හානිකර විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ தত্ত্বය හැබැයි වෙනස් කරන්න පුළුවන් බව තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. නිසා අපිට පොඩ්ඩක් මුලදී විශ්වාසයක් තියාගන්න වෙනවා මේක කරන්න පුළුවන් දෙයක්. දැනට නම් මට තාම අමාරුයි. මගේ හිත පොඩ්ඩක්වත් මං කියන අරමුණේ ඉන්නේ නැහැ. මට ඕමනා විදිහට හැසිරෙන්නේ නැහැ. හැබැයි මම හොඳ උත්සාහයක් යෙදුවොත් අතහරින්න මේ වැඩේ කළොත් කවදා හරි මට පුළුවන් වේවි මට ඕන තැන හිත තියන්න. මට ඕන දේ මේ හිත ලව්ව කරගන්න කියලා අපිට පොඩ්ඩක් පෙර දැක්මක් ඇති කරගන්න වෙනවා. අපිට මේ කරන්න පුළුවන් දෙයක්. මේක මේ කරගන්න බැරි දෙයක් ඒ තරම්ම අමාරු දෙයක් නෙවෙයි මේ කරන්න පුළුවන් දෙයක්. හැකි සංඥාවක් ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි පොඩ පොඩ මේ වැඩේට අත තියන්නේ. දැන් එතකොට මේ වැඩේට අත තිබ්බහම එතකොට මුලින්ම අන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා සතෝව අස්ස සති සතෝව පස්ස සති. දැන් අපි ආනාපාන සතිය අරගෙන මේ මාතෘකාව විස්තර කරනවා නම් අපි ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ඔන්න කෙනෙක් දැනුවත් වෙනවා. හිතන්න අපි නාසිකාග්‍රය ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා. නහය කෙලවර නැත්නම් උඩුතලට කිට්ටුව අපි අපේ අවධානය තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට අපිට තේරෙනවා ඔන්න මේ මෙන්න මේ මොහොතේදී ආස්වාසයක් සිද්ධ වෙනවා. හුස්ම ඇතුළට යනවා. ඇතිල්ලීමක් ඇතුල් පැත්තට සිද්ධ වෙනවා. නැත්නම් අපිට ටිකක් සිසිල්ව වායු ධාරාවක් ඇතුල් වෙනවා තේරෙනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේ සතිමත්ව අපි හුස්ම ගන්නවා. ඒ වගේමයි ඊළඟ මොහොතේදී ඔන්න අපිට තේරෙනවා මේ ඇතුළට ගිය වායු ධාරාව දැන් පිට වෙනවා. අපිට තේරෙනවා ඒක පිටතට ඇතුල් වෙනවා. ඒකේ යම් පමණක රස්න ස්වභාවයක් තියෙනවා කලින් එකට සාපේක්ෂව. ඒ වගේම පිට වෙන දිශාවටයි ඒක දැන් ඇතිල් වෙන්නේ. ඒතර මේ වගේ අපිට සියුම් වෙනස්කමක් හරහා තේරෙනවා මෙන්න මේ වෙලාවේදී මම හුස්ම ගත්තා. මෙන්න මේ වෙලාවේදී හුස්ම පිට කළා. මේ වෙලාවේදී හුස්ම ගැනීම සිද්ධ වෙනවා. මේ වෙලාවේදී හුස්ම පිට කිරීම සිද්ධ වෙනවා. ඔතනින් තමයි එතකොට අපිට මේ විස්තර කිරීමේදී පටන් ගන්න තියෙන්නේ. කියන්නේ අපි මේ වගේ ස්වාභාවික ක්‍රියාවලියක් පාවිච්චි කරන්න පාවිච්චි කරන්න මේ හුස්ම රැල්ලක් තුල දැනුවත් වෙන දැනුවත් වෙන්න අපේ හිතෙත් සතිය කියන ගුණධර්මය තා ස්වල්ප ප්‍රමාණයක් වර්ධනය වෙනවා. අර අපි දවල් කාලෙදිත් මතක් කළා වගේ අපේ හිත හරියට නිකන් මොට්ට වෙච්ච ආයුධයක් වගේ මේ මොට්ට වෙච්ච ආයුධය සෑහෙන මුවහත් කරගන්න අවශ්‍යයි. ඒ මුවහත් කරගන්න තියෙන්නේ මේ එක පැත්තකින් මේ සමාධියක් වඩා ගන්නා විවිධා වූ විවිධාකාර වූ උපක්‍රම හරහා. එතකොට මේ හිතේ ඒකාග්‍රතාවයක් හදා ගන්නා වූ උපක්‍රමයක් තමයි මේ හුස්ම රැල්ල දිහා නිරීක්ෂණය කිරීම නැත්නම් හුස්ම රැල්ලේ හිත පැවැත්වීම. එතකොට හුස්ම රැල්ලක් කියන එක බොහොම සියුම් දෙයක්, හරිම උපේක්ෂා සහගත දෙයක්, ඒකාකාරී දෙයක්. ඉතින් අපි උපන් දවසේ ඉඳන් හුස්ම ගත්තට අපිට හුස්ම ගැන මතක් වෙන්නේ සමහරලාට ඔන්න වතුරේ ගිලිලා මැරෙන්න යන වෙලාවක තමයි අපිට මතක් වෙන්නේ ආ මේ හුස්ම ගන්න ඕනේ කියලා. නැත්නම් අපි දන්නේ අපිට හුස්ම ගන්න ඕනේද කියලාවත්. නමුත් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපේ මුළු ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. ඒ නිසා අපේ මුළු ශරීරයම මේ හුස්ම ගැනීම කියන මේ සියුම් ක්‍රියාවලිය මත පදනම් වෙලා තියෙනවා. ඒතර යම්සි කෙනෙක් හොඳට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් ඒ හරහා මේ මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය පවා තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේ මුළු ශරීරයම වැඩ කරන්නේ එක පැත්තකින් හරි එක රටාවකට ඒ වගේමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ බොහොම එක ඒකාකාරී රටාවකට. අන්නේ රටාවන් අල්ලගන්න, අපිවම අධ්‍යයනය කරන්න, අපිවම තේරුම් ගන්න අන්න මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපිට යොදා ගන්න පුළුවන්. අපි මුලින් හුස්ම දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ වෙලාවේ දැන් සිද්ධ වෙන්නේ ආස්වාසයක්. තවත් පොඩ්ඩක් වෙලාවකදී ඔන දැන් සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක් කියලා ඔන්න අපිට තේරෙනවා. ඉතින් අපි මේ කටයුත්තට තාම ආදුනික නිසා, තාම ඒ තරම්ම හුරු පුරුදු නැති නිසා අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා මෙන්න මේ වෙලාවේදී ආස්වාසයක් කියලා ඒ ආස්වාසය අත්දකින මොහොතේදී අපි ආස්වාසයක් කියලා හිතිනුත් කියනවා. කටින් කියනව නෙමෙයි හිතින් කියනවා. ඊළඟට ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට මෙන්න මේ දැන්නම් සිද්ධ උනේ ප්‍රස්වාසයක් කියලා හොඳට ඒක ස්ථිර කරනවා මෙනෙහි කරනවා ඔන්න ප්‍රස්වාසයක් කියලා. ඒතර මේ මේ ක්‍රමය හරහා අපිට පුළුවන් පොඩ්ඩක් අන්න හිත වෙන වෙන අරමුණු වලට යන්න නොදී මේ අරමුණේම ඔන්න පොඩ්ඩක් පුංචි වෙලාවක් පවත්වා ගන්න පුළුවන්. නමුත් අපේ හිත කැමති නැහැ මේ වගේ මේ සරල අරමුණක ඒකාකාරී අරමුණක ඉන්න. මොකද එයා හුරු පුරුදු වෙලා තියෙන්නේ ඊට වඩා බොහොම විචිත්‍ර අරමුණු වල ඉන්න. ඒ නිසා ඉතින් ආයෙත් එයා දුවනවා එයා කැමති ඒ අරමුණු වලට. අපි තමයි අපි විනාඩි 5ක් විතර ඉතින් ඒ විචිත්‍ර අරමුණු වල දන්නේම නැතුව අතරමං වෙලා හිටියා. ඊට පස්සේ ආයෙත් මතක් වෙනවා මම දැන් ඉන්න ඕනේ මේ ආනාපාන සතියේ. නැත්තම් හුස්ම රැල්ලේ කියලා ඔන්න මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඉතින් අපි අපිට දේශ කරන්නේ නැතුව අපිටම රිදව ගන්න නැතුව ආයෙත් ගෙනල්ලා ඔන්න ආනාසිකාග්‍රේ හිත තියෙනවා. ඔන්න මේ වෙලාවේදී ප්‍රාශ්වාසයක් නම් සිද්ධ වෙන්නේ ඔන්න ප්‍රාශ්වාසයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ අපි හරීම ඉවසිලිමත්ව තමයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කටයුත්ත කරද්දී සමහර වෙලාවට අපි ඔන්න අපේ අතින් වෙච්ච වැරද්දක් මතක් වුණොත් නැත්තම් කරන්න බැරි වෙච්ච දෙයක් මතක් වුණොත් අපේ සීලයේ කඩවීමක් මතක් වුණොත් ඉතින් ඔන්න තවත් හිත විසිරෙන්න ගන්නවා. ඒ නිසා ඔන්න අපිට අපි ගැන හරි සතුටක් තියෙනවා නම් මම මේ වැඩේට සුදුසුයි කියලා හැඟෙනවා නම් ඒ වගේම මම පිරිසුදු සීලයක් ආරක්ෂා කරා කියලා සතුටක් අපේ හිතේ මෝදු වෙනවා අන්න මේ කරගෙන යන මේ සූක්ෂම කටයුත්ත බොහොම සාර්ථක කරගන්න පුළුවන් පසුබිම සකස් වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ හරියට නිකන් ඉදි කට්ටකට නූල දානවා වගේ වැඩක්. දැන් ඉදි කට්ටකට නූල දාන්න බෑ අපි හිත හොලව හොලව නැත්නම් අත හොලවල මේ කටයුත්ත කරන්න බෑ. ඉදි කට්ටකට නූල් දානවා කියන එක ඊටාම සූක්ෂමව ඊටාම සරලව හිත ඒකාග්‍ර කරගෙන කළ යුතු දෙයක්. අන්න වගේ තමයි ඒතර මේ ආනාපාන සතිය කියන ක්‍රියාවලියත් කයේ නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය ගැන අපි ඒ ඒ මොහොතේදී දැනුවත් වෙනවා. දැන් මේ ඒ ඒ මොහොතේදී දැනුවත් වෙන දැනුවත් වෙන්න අපේ හිතේ සිද්ධ වෙනවා යම්කිසි ක්‍රියාදාමයක්. මොකක්ද ඒ ක්‍රියාදාමය? අර ඒ මොහොත තුල ජීවත් හැකියාව. ඒ වගේමයි යමක් කෙරෙහි හොඳ අවධානය පැවැත්වීමේ හැකියාව. සතිමත් භාවය ඔන්න සුළු ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඉතින් මේක නැවත නැවත නැවත නැවත කරන්න කරන්න ඔන්න මේ සතිමත් භාවය පොඩ පොඩ වර්ධනය වෙලා ඔන්න Tamanට තේරෙන්න ගන්නවා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන දෙක අතර සෑහෙන වෙනස්කම් තියෙනවා. අපිට මුලදී මේවා තේරෙන්නේ අපිට මුලින් තේරෙන්නේ ඔහේ නිකන් හුස්ම රැල්ලක් එහෙට යනවා මෙහෙට යනවා එච්චරයි අපිට තේරෙන්නේ. නමුත් හොඳට මේ හිත ඒකාග්‍ර කරගෙන හිතේ සංවේදී බව දියුණුවනවත් එක්ක අවදිමත් බව දියුණුවනවත් එක්ක සතිමත් බව දියුණුවනවත් එක්ක අපිට තේරෙන්න ගන්නවා මේ ආස්වාසයක් කියන එකයි ප්‍රස්වාසයක් කියන එක අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ආස්වාසයක් ඔන්න සිසිල්. ප්‍රස්වාසයක් උණුසුම්. ආස්වාසයක් ඔන්න එක නාස්පුඩුවකින් යන්නේ. ප්‍රස්වාසය වෙනත් නාස්පුඩුවකින් යන්නේ. නැත්නම් ආස්වාසයට යක් රළුව දැනෙනවා. ප්‍රස්වාසයේ සියුම්ම දැනෙනවා. ඔය වගේ අපි එකිනෙකාට වෙනස් වෙනස් විදිහට මේ වගේ මේ ආස්වාසයත් ප්‍රස්වාසයක් අතර සුළු සුළු වෙනස්කම් අපිට වැටහෙන්න පුළුවන්. හිතලා බලන්න මේ මේ ආස්වාස සුලං රැල්ලකත් ප්‍රස්වාස සුලං රැල්ලකත් තියෙන මේ වෙනස්කම් හඳුනා ගන්න නම් අපේ හිත කොයිතරම්නම් සූක්ෂම වෙලා තියෙන්න ඕනේද? නමුත් අපි සතුව මේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා ඊළඟ අවස්ථාවේදී ඊටත් වඩා මේ හිත සූක්ෂම වෙනවා, සියුම් වෙනවා. කොයිතරම් සියුම් වෙනවද කියනවා නම් මේ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර පවා ඔන්න වෙනස්කම් වැටහෙන්න ගන්නවා. ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් අතර පවා වෙනස්කම් වැටහෙන්න ගන්නවා. ඒ තරමට ඔන්න දැන් අපේ සතිය දියුණු වෙනවා. ඒ තරමට ඔන්න හිත සූක්ෂම වෙනවා. එතකොට තේරෙනවා මේ කලින් ගත වෙච්ච ආස්වාසයට සාපේක්ෂව දැන් මේ මම අත්දකින ආස්වාසය ටිකක් දිගයි. කලින් එක නම් අවසන්නා විනාඩි නෙමෙයි තප්පර 5කින් විතර වගේ. දැන් එක නම් ඊට වඩා මම අත්දකිනවා වගේ මට තේරෙනවා. ඔන්න තමන්ට තේරෙනවා මේ කලින් මම අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ආස්වාසය හරිම දීර්ඝයි. එහෙම නැත්නම් කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් එක ඉක්මනටම අවසන්නවා. ඉස්සෙල්ලා එක නම් තිබුණා තප්පර 7ක් විතර වගේ සෑහෙන වෙලාවක් තිබුණා. දැන් එක ඊට වඩා කලින් ඉක්මනටම අවසන් වුණා. ඔන්න අපිට තේරෙනවා මේ ළඟ ළඟ අත්දකින ආස්වාස දෙකක් අතරත් සියුම් වෙනස්කම් තියෙනවා. ළඟ ළඟ අත්දකින ප්‍රස්වාස දෙකක් අතරත් මෙන්න මේ වගේ සියුම් වෙනස්කම් තියෙනවා. හිතලා බලන්න මේ තරම් අපේ හිත සියුම් වෙන්න හැකියාව එයා සතුව තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. නැත්තම් රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මේ විදිහට මේ ආස්වාස දෙකක් අතර සමහරවිට එකකට වඩා අනිත් එක දිගයි. එකකට වඩා අනිත් එක කොටයි, කෙටි. කියලා අන්න අපිට මේ දෙයක් දෙකක් අතර පවා සුළු සුළු වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේක පුංචි දැනගැනීමක්. දැන් මේ අපි බොහොම નિરાයාසයෙන් මේ දේ සිද්ධ වෙන්න ඇරලා කයටම හුස්ම ගන්න ඉඩ දීලා තමයි මේ කටයුත්ත කරන්නේ. නැතුව අපි බලෙන් හුස්ම ගන්නව නෙමෙයි, බලෙන් අපි දීර්ඝව හුස්ම අරගෙන ඉක්මනට පිට කරනව නෙමෙයි. මේ කය විසින්ම බොහොම ස්වාභාවිකව નિરાයාසයෙන් හුස්ම ගන්නවා. අපි නිකන් පැත්තකට වෙලා හොරෙන් වගේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ ආ මේ කලින් එකට සාපේක්ෂව කලින් එක නම් ටිකක් දිගයි දැන් එක නම් කෙටි. කලින් එක නම් කෙටි දැන් එක නම් දිගයි. කියනවා අපිට මේ අතර තියෙන යම් යම් වෙනස්කම් ඔන්න වැටහෙන්න ගන්නවා. ඊළඟට ඕක තවත් දියුණු කරනවා. දැන් අපිට මේ ආස්වාසයක මුලින් වැටහෙන්නේ ටිකක් රළු කොටසක් විතරයි. ඒ රළු කොටස තියෙන්නේ මැද හරියේ. හැබැයි මේ රළු මැද හරියට කලින් මේ ආස්වාසයක් ඊටාම සියුම්ම පටන් ගන්නවා. හරිම සූක්ෂමව නොදැනෙන මට්ටමකින් තමයි මේක පටන් ගන්න. ඔන්න අපි උත්සාහවත් වෙනවා බැරිද මට මේ දැනට මට අහුවෙලා තියෙන්නේ මේ රළු මැද හරියක් විතරයි. බැරිද මට බලා ගන්න නැත්තම් තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න මේ රළු මට්ටමට කලින් කොහොමද මේ ආස්වාසිය තිබුණේ? ඊටාම සියුම්ම මේක කොහොමද පටන් ගන්නෙ? අන්න අපි උත්සාහත් වෙන කොහොමද මේක ඊටාම සියුම්ම පටන් ගන්නෙ කියලා දැනගන්න. ඊළඟට මේ උත්තාම සියුම්ම පටන් ගන්න ආකාරය දැනගන්න අපේ දරන උත්සාහය හරහා අපිටම ඔන්න අපිට මේක හැකි වුණා කියලා. ඔන්න තේරෙනවා. ඊටාම සියුම්ම දැන් දැනෙන නොදැනෙන ගානට ඔන්න ආස්වාසයක් සිද්ධ වෙනවා. අපි තේරුම් ගන්නවා ඔන්න මේ හරිය තමයි මුල පටන් ගැනීම. ඔන්න පොඩ පොඩ පොඩ මේ දැනීම වර්ධනය වෙනවා. දැනීම වර්ධනය වෙලා ඔන්න මැද හරියට එනවා. එතෙන්දී හොඳටම දැනෙනවා. සෑහෙන්න තැනකට තේරෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව ඔන්න ටික ටික ටික ආයෙත් අඩු වේගෙන යනවා. ගිහිල්ලා දන්නේම නැතුව ඔන්න ඒක අවසන් වෙනවා. ආයෙත් බොහොම සූක්ෂම වෙලා තමයි අවසන් වෙන්නේ. අන්න අපි අර මුල බලා ගන්න ඕනේ කියලා දරන උත්සාහය හරහා අපිට පුළුවන් වෙනවා අගත් බලා ගන්න. මොකද මුලයි අගයි ටිකක් සමානව තමයි සිද්ධ වෙන්නේ. මුලදී ඊටාම සියුම්ම දැනීමක් පටන් අරගෙන තමයි වර්ධනය වෙන්නේ. අගදී තිබිච්ච දැනීම අඩු වෙලා තමයි නැති වෙලා යන්නේ. ඒතකොට මේ දෙක අතර 아무තු සම්බන්ධයක් තියෙනවා. අන්න කෙනෙකුට පුළුවන් බොහොම උනන්දුවෙන් හිත එකඟ කරගෙන බොහොම පරිස්සමෙන් මේ දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට වටහා ගන්න පුළුවන් අනේ තාම සියුම්ම හුස්ම රැල්ලක් පටන් ගන්නවා ආස්වාසයක් පටන් ගන්නවා ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා ඊට පස්සේ ඔන්න ක්‍රමානුකූලව අඩු වෙලා යනවා අන්න නොපෙනී යනවා නොදැනී යනවා අපි හිතමු අපි අතපය හොල්ලන්නේ නැතුව හිතේ හිත කලබල කරගන්නේ නැතුව දැන් මෙනෙහි කිරීමත් අයින් කළා හොඳට මුළු ලෝකෙම අමතක කළා අපිට පුළුවන් වුණොත් දැන් මේ ආස්වාසයක් මේ සම්පූර්ණයෙන්ම දැක ගන්න. මුල කොටසත් හොඳට දැක ගන්න, මැද කොටසත් හොඳට දැක ගන්න, අග කොටසත් හොඳට දැක ගන්න. ඊළඟට සමහරලාට අපිට දැක ගන්න පුළුවන් වෙයි එක පාරටම ප්‍රස්වාසය පටන් ගන්නෙ නැහැ. මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර පුංචි හිඩසක් තියෙනවා. මේ පුංචි හිඩසකට පස්සේ තමයි ඔන්න ප්‍රාස්වාසය ඊටාම සියුම පටන් ගන්නෙ. ඔන්න එයාගේ තියෙනවා සියුම් ආරම්භයක්. ඊටාම සූක්ෂමව මේ ප්‍රාස්වාසය පටන් ගන්නවා. ඔන්න ඒ දැනීම ටික ටික ටික ටික වර්ධනය වෙනවා. හොඳ මැද හරියේදී හොඳට අපිට දැනෙනවා. ඊළඟට ආයෙත් ඒ දැනීම අඩුවේගෙන අඩුවේගෙන ගිහලා නැති වෙලා යනවා. ඊට පස්සේ අපි හිතමු අපි ඒත් කලබල නොවි බොහොම සූක්ෂම මේ දියා ඇහැප් පිට ඇහැප් තියාගෙන බලාගෙන හිටියොත් අපිට අල්ලගන්න පුළුවන් වෙයි. ඔන්න ඊළඟ ආස්වාසයත් එකපාරටම පටන් ගන්න නැහැ. ප්‍රාශ්වාසය අවසන් වුණාට පස්සේ නැත්තම් හුස්ම හෙලීම අවසන් වුණාට පස්සේ පුංචි විරාමයකට නැත්නම් පුංචි හිඩසකට පස්සේ තමයි ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගන්න. එතකොට යම්සි කෙනෙක් මේ විදිහට හිතන්න අතීතය සම්පූර්ණයෙන්ම අමතක කළා. අනාගතයට හිත යවාගන්නෙත් නැතුව, අතපය සොලවන්නෙත් නැතුව, බොහෝම ඉවසීමෙන්, බොහෝම ඌමනාවෙන් හිතේ නියමා නියම මට්ටමකින් වීරය පවත්වමින් මේ කටයුත්ත බොහොම සීරුවෙන් කරනවා නම් අන්න යාට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ සම්පූර්ණ චක්‍රයම අල්ලගන්න පුළුවන්. එතන ඇත්තටම අපිට සෑහෙන්න හික්මෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි අපි අතපය හොල්ලන්න ගියොත් මේ දේ කරන්න බෑ. ඉක්මනට අපේ ඉරියව්ව මාරු කරන්න ගියොත් මේ දේ කරන්න බෑ. ඊළඟට අපේ හිත විසිරෙන්න ගත්තොත් මේ දේ කරන්න බෑ. මොනමනා හරි අතීත අනාගත අරමුණු වලට ගියොත් මේ දේ කරන්න බෑ. ඉතින් අපි අපි සෑහෙන්න එතකොට මෙතන පුහුණුවක් ලබන්න වෙනවා. මෙන්න මේ මට්ටමට හිත ගන්න. හිතන්න කවදා හරි අපි මේ මට්ටමට ආවොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. අන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැකගනිමින් සම්පූර්ණ ක්‍රියාවලියම දැකගනිමින් ඔන්න අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය කරනවා. දැන් මේකේ හරි ලස්සන දෙයක් වෙනවා අපිට පුළුවන් වුණොත් මේ தත්වයට එන්න ඔන්න හිත එයා විසින්ම මේ හුස්ම රැල්ල තුල ඉන්න පටන් ගන්නවා. දැන් අපි මෙතෙක් කළේ හරිම ආයාසයෙන් එයා පිට යනවා අපි ගෙනල්ලා තියෙනවා. ආයෙත් එයා පිට යනවා ආයෙත් අපි ගෙනල්ලා තියෙනවා. ආයෙත් එයා පිට යනවා ආයෙත් ගෙනල්ලා තියෙනවා. හරි යුද්ධයක් තියෙන්නේ. නමුත් මේ කාලයක් කළා කළා කළා කළා දැන් ඔය අපි විස්තර කරපු අවස්ථාවට මේ මුළුල්ලම දැක ගන්නා වූ අවස්ථාවට පැමිණියොත් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළම හිත විසින්ම ඉන්න පටන් ගන්නවා. දැන් එයා එළියේ යන්නේ නැහැ. එළියේ ගියත් අපි පොඩ්ඩක් එයා දිහා බලනවත් එක්කම වගේ ආපස්සට එනවා. එතකොට නිකන් හරි අමුතු මේ හැඟීමක් තියෙන්නේ දැන් හරියට නිකන් හිත හොඳට හික්මිලා හිතටම තේරිලා දැන් මේ එළියේ යනවට වඩා එළියේ ගිහිල්ලා මේ নানা ප්‍රකාර අරමුණු වල රැඳෙනවට වඩා අතීතයට ගිහිල්ලා පසුතැවි තැවි ඉන්නවට වඩා අනාගත අපේක්ෂාවන් හරහා ගිහිල්ලා හිතේ කම්පනයක් නැත්තම් අවිනිශ්චිත භාවයක් ඇති කරගන්නවට වඩා මේ ඊ타ම සරල ඊ타ම ශාන්ත මෙන්න මේ අරමුණ තුල ඉඳීම හරිම සුවදායකයි හරිම ශාන්තයි. හිතට නැහැ කිසි වෙහෙසක්. හිතේ නැහැ කිසිම ඝර්ෂණයක්. හිතේ නැහැ කිසිම කරදරයක්. හිතේ නැහැ කිසිම ආකූල ව්‍යාකූල බවක්. ඒ වෙනුවට තියෙන බොහෝම ශාන්ත බවක්. ඒ වෙනුවට තියෙන බොහෝම නිර්මල බවක්. හැබැයි අවාසනාවකට මුලින්ම ඔය හරියට එනකොට අපිට නිින්ද යනවා. ඉතින් ඔන්න එතනත් ඊළඟට අපි අහුවෙන තැනක් මොකද ඒ තරමට මේ ස්වභාවය හරීම ශාන්තයි. ඒ තරමට මේ ස්වභාවය හරීම සුවදායකයි. ඉතින් අපි හිතනවා මේ මාව නිදි කරන්න තමයි ආවේ කියලා. ඔන්න අපි නිදි දෙව්දුව වැළඳ ගන්නවා. ඉතින් අපිට පුළුවන් වුණොත් නිදි දෙව්දුව වැළඳගන්නෙත් නැතුව මෙතන ඉන්න ඔන්න තවත් එහාට යන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තමයි මේ හුස්ම තව තව සංසිඳෙන්න පටන් ගන්නවා. තව තව සූක්ෂම වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් අපි ඒත් අතපය හොල්ලන්න ගියොත් ආයෙත් මුලට යටෙනවා. හරියට නිකන් ලිස්සන ගහේ යනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඔයගොල්ලෝ සමාජලාට දැකලා ඇති මේ අවුරුදු උත්සවවල තියෙන ලිස්සන ගහ පොඩ්ඩක් දුර නැග්ගට පස්සේ ආයි ඩෝන් ගාලා බිමට වැටෙනවා. ඔන්න ආයෙත් උඩට යනවා පොඩ්ඩක් ආයෙ ග්‍රීස් ටික පිහදගෙන ආයෙත් උඩට යනවා. ඔන්න ආයෙත් ලිස්සලා වැටෙනවා බිමට. ඔන්න වගේ තමයි මේ භාවනාවෙත් මුල් කාලේ ටිකක් දියුණු කරනවා ආයෙත් බිඳුවට වැටෙනවා. ආයෙත් ටිකක් දියුණු කරනවා ආයෙත් බිඳුවට වැටෙනවා. ආයෙත් ටිකක් දියුණු කරනවා ආයෙත් බිඳුවට වැටෙනවා. කොහොම කළා කළා කළා කළා තමයි යම් දවසක ටික ටික ටික ටික හරියන්නේ කොහොමද මේ හොඳට මුළු ලෝකෙම අමතක කරලා අතීතෙටත් යන්න නැතුව අනාගතෙටත් යන්න නැතුව කොහොමද මේ හිත මේ ඊතාසියුම් හුස්ම රැල්ලක් තුල එකඟ කරන්නේ ඊතාසියුම් හුස්ම රැල්ලක් තුල দমনය කළා තැම්පත් කළා හරියට නිකන් කුළුමී හරකෙත් තැම්පත් කළා দমনය කළා අපිට ඕන වැඩේ ගන්නවා වගේ කැලෑවෙන් අරන් ආපු අස්සෙක්ව দমনය කළා අපිට ඕන වැඩේ ගන්නවා වගේ යාගේ පිට උඩ ඉඳගෙන අපි දුවන්න එයාගේ හරහා අපිට ඕන තැනට යනවා වගේ දැන් දැන් ඔන්න අපේ හිතත් দමණය වෙලා දැන් මේ ඊටාම සූක්ෂම ආනාපාන සතිය තුල ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුල එයා විසින්ම ඔන්න ඉන්න පටන් ගන්නවා. ඉන්න පටන් ගන්න ඉන්න පටන් ගන්න ඔන්න අපි තවදුරටත් මේක හික්මවන්න හික්මවන්න තවදුරටත් ඔන්න හුස්ම රැල්ල සංසිඳෙනවා, සූක්ෂම වෙනවා, සියුම් වෙනවා. එතෙන්දෙත් අපි හිත නින්දට වට ගන්නෙ නැතුව, අතපය හොලවන්නේ නැතුව, හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව දැන් මෙන්න මේ සූක්ෂම හුස්ම රැල්ල තුලත් සතිමත් වෙනවා. සතිමත් වෙන්න සතිමත් වෙන්න දැන් හරියට නිකන් හුස්ම ගන්නෙ නැහැ වගේ ඊටාම සියුම් වෙන්න පටන් දැන් හරියට තේරෙන්නේ කය නිකන් තියෙනවා හරියට හුස්ම ගන්නෙත් නැහැ වගේ. ඒ තරමටම ශාන්ත වෙලා, ඒ තරමටම සංසිඳිලා. දැන් ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර වෙනසක් හඳුනගන්න බැරි තරම්ම සියුම් වෙලා. ඉතින් අපි සමහරලාට මේ වෙලාවේදී මම හුස්ම ගන්නවද මට ඔක්සිජන් මදි වේද දන්නේ නැහැ ඕවා ගැන හිතන්න ගියොත් ඔන්න ආයෙත් මුලට ලිස්සලා වැටෙනවා. හරියට නිකන් අර උඩට ගිහිල්ලා කොඩිය ගන්න නැතුව බිමට වැටෙනවා වගේ තමයි. දැන් ආයෙත් ඔන්න ආයෙ මුලට වැටෙනවා. මොකද අපි කලබල වුණා. මොකද හරිම හික්මීමක් තියෙන්න ඕනේ. අපේ හිත කලබල වුණොත් නැත්තම් සැක සංකා මොන හරි මතු වුණොත් කරන්න තියෙන වැඩක් මතක් වුණොත් මේ මොනා හරි වුණොත් ආයෙත් බින්දුවට වැටෙනවා. ඉතින් ආයෙත් ඔන්න උත්සාහත් වෙලා තමයි ඊළඟ පියවරට කොහොම හරි ආයෙත් ගන්නෙ. ඒ නිසා මේ හරියේදී හරිම ඉවසීමෙන් තමයි යන්න වෙන්නේ. මොකද ඉවසීම නැත්තම් මේ දේ කරගන්න හරි අමාරුයි. ඒ නිසා කාලයක් ගත වෙනවා. මතක් කරගන්න අර අඹ පැලේ. අඹ පැලෙන් ඵලයක් ගන්න නම් මල් හට ගන්න නම් කාලයක් යනවා. අපේ කැමැත්ත තිබුණ පමණින් අපිට ඉක්මනට අඹ කන්න ඕමනාව තිබුණ පළියට මේ අඹ ගහ අඹ ඵල දෙන්නේ නැහැ. ඒක අඹ ඵල දෙන්න නම් කාලයක් යනවා. අඹ ගෙඩි එන්න කාලයක් යනවා. ඉතින් අපිට තියෙන්නේ මේ අඹ ගෙඩි එනකන් මේ අඹ පැලේ ආරක්ෂා කරගන්න. දිනපතාම අපි ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. ගහ වටේ ගිහිල්ලා බලනවා මේ මොකක්වත් අනතුරක් වෙලා තියෙනවද සත්තු ඇවිල්ලා කොළ කාලා තියෙනවද දලඹුවෝ ඉන්නවද කුරුමිනියෝ ඉන්නවද වෙන වෙන සත්තු ඉන්නවද මොකක් හරි ලෙඩක් ලෙඩක් රෝගයක් මේ ගහට වැළඳිලාද කියන අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා වල්පැල ටික උදුල්ලා දානවා ඌමනාලම් පොහොර ටිකකුත් දානවා වතුර ටිකකුත් දානවා අන්න අපි මේ අඹපැලේ ආරක්ෂා කරගන්නවා අන්න වගේ තමයි අපේ මේ හිතත් වර්ධනය වෙනකොට අපිට තියෙන්නේ දිනපතා භාවනාවේ යෙදීම පමණයි ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඕන්ට වඩා මට දැන් පළ හම්බේ කිය කිය අපිට තියෙන දිනපතාම මේ දවසේ අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී දිනපතාම මේ වැඩේ කරන්න. දිනපතාම ඔන්න අපි බොහොම උත්සාහයෙන් උනන්දුවෙන් ධෛර්යයෙන් අඛණ්ඩව මේ වැඩේ කරනවා නම් අන්න අපි අර කියපු සියුම් සූක්ෂම මට්ටම් වලට හිත ක්‍රමානුකූලව එන්න පටන් ගන්නවා. ඉතින් මේ தත්වයට යම්ස කෙනෙක්ගේ හිතපත් වුණා නම් අපි කියනවා අන්න යාගේ හිත උපචාර සමාධි මට්ටමකට වගේ වැඩිලා කියලා. ඉතින් මේ වගේ මට්ටමක් සාමාන්‍යයෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒ වගේමයි ඒ తත්වය තුළ හිත යම් වෙලාවක් පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් මේ తත්වේම හිත කලබල කරගන්න නැතුව පවත්වන්න පුළුවන්. අන්න හිතේ එකඟතාවයක් ඇති වුණා නැත්නම් හිතේ සමාධිමත් බවක් ඇති වුණා කියලා අන්න කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ හිතේ සමාධිමත් බවක් ඇති ගැනීම සමහරවිට අපි මේ භාවනාවම කියලා සමහරට අපි වරද වැරදි වැටහීමක් තියෙන්න පුළුවන්. භාවනාවේ එක ප්‍රදේශයක් පමණයි මේ සමාධිමත් භාවය කියන්නේ. සමාධිමත් බවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මේ භාවනාවේ එක ප්‍රදේශයක් පමණයි. භාවනාව කියලා කිව්වම ඊටත් වඩා සෑහෙන්න පුළුල් අර්ථයක් තියෙනවා. මොකද ඊට පස්සේ තමයි අපිට මේ හදාගත් එකඟතාවය පාවිච්චි කරන්න තියෙන්නේ ප්‍රඥාව දියුණු කරගන්න. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ ප්‍රඥාව දියුණු කරගන්නවා කියලා ඉතින් කල්පනා කරනවා. එතකොට ඉතින් මම දැන් පොත්පත් බලනවා ඊළඟට වෙනත් වෙනත් ක්‍රම හරහා මම ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට මේ ප්‍රඥාවයි දැන් මේ කතා කරන ප්‍රඥාව අතර වෙනසක් තියෙනවද? ඇත්ත වශයෙන්ම වෙනසක් තියෙනවා. අපි හුඟක් වෙලාවට එළියේ පොත්පත් බලලා නැත්තම් මොනවා මොන හරි අහලා ලබා ගන්නේ ඇත්තටම අපි ඒකට කියනවා දැනුමක් කියලා. අවබෝධයක් නැත්නම් අවබෝධය කියනට වඩා බුද්ධිය තමයි ඒ හරහා දියුණු වෙන්නේ. මොකද අපි ඒව ඔක්කොම එළියෙන් ගන්නෙ. එළියෙන් ලබා ගන්නා වූ තොරතුරු අපේ ඇතුළත මතකයක් වශයෙන් තැම්පත් වෙලා සමහරලාට ඒක හරහා අපි තර්කානුකූලව යමක් හිට මෙහෙට හිතලා තර්කයට අනුව ගලපලා තමයි අපි ඒ තුලින් එක්තරා අන්දමක දැනුමක් එක්තරා අන්දමක බුද්ධිමත් භාවයක් ඇති කරගන්නවා. ඒක එක්තරා මට්ටමකින් චින්තාමය ප්‍රඥාවක්. සුතමය ප්‍රඥාවක්. ඒ කියන්නේ ඇහිීම හරහා, දැකීම හරහා, එහෙමත් නැත්නම් කියවීම හරහා මේ වගේ මේ බාහිරින් ආපු දැනුමක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මේ ප්‍රඥාව කියන ඊට වඩා හාත්පසින්ම වෙනස්. හිතලා බලන්න අපි මේ එළියෙන් ගන්න දැනුම සෑහෙන්න අපේ සිතුවිලි මත ක්‍රියාත්මක වෙනවා. අපි දෙයක් කරන්න නම් සෑහෙන්න හිතන්න ඕනේ. හිතේ සෑහෙන සිතුවිලි සමුදායක්, සිතුවිලි කන්දරාවක් පහළ වෙලා එහෙට මෙහෙට කල්පනා කරලා එහෙට මෙහෙට කල්පනා කරලා තමයි මේ තීරණය ගන්න. ඒ තරමට මේ හිතේ ලොකු සිතුවිලි මට්ටම් වලින් සහභාගීත්වයක් තියෙනවා. වැරදිලාවත් අපේ හිතේ තිබුණොත් යම්සේ අවස්ථාවකදී හොඳටම අපි කේන්ති ගිහිල්ලා නම් ඒතර අපි ගන්න තීරණේ සම්පූර්ණයෙන්ම සමහරලාට වැරදි තීරණයක් වෙන්න පුළුවන්. සමහරලාට අපේ හිත සම්පූර්ණයෙන් විසිරලා නම් තිබුණේ එතකොටත් අපි ගන්න තීරණේ වැරදි තීරණයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි එකිනෙකාගේ හිතේ විවිධාකාර රුචි අරුචිකම් තියෙනවා. හිතලා බලන්න අපේ කාට හරි එකම ආහාරයක් දුන්නොත් එහෙම හිතන්න අපි ඉස්සරහා මොනවා හරි ආහාරයක් තියෙනවා. එක්කෙනෙක් මේ ආහාරයට කැමති. තවත් එක්කෙනෙක් ඒ ආහාරයට අකමැති. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහරලාට ඕගලයන් ගෙදර අම්මලා තාත්තලා මොකක් හරි ඔන්න ව්‍යංජනයක් සකස් කරලා තියෙනවා. එක්ක තමන් ඒ ආහාරයට කැමති. නමුත් සමහරලාට තමන් ඒ ආහාරයට කැමති නෑ. ඒත් පවුලේ වෙනත් එක්කෙනෙක් අපි තුමු ඕගලන්ගේම අයියා, මල්ලී, අක්කා, නංගි ඒ ආහාරයට තාම කැමති. හැබැයි ඕගොල්ලෝ කැමති නෑ. එතකොට මේ එකම ආහාරය. එතකොට ඒ අනුව අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ ආහාරයේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ. එකම ආහාරයට ඇයි මේ දෙන්නේ දෙවිධයක ආකල්පයක් දක්වන්නේ? අපි තුමු එකම ආහාරයක් දුන්නාම අපි ඒකට අකමැති නම් ඔන්න අපිට ඔන්න කේන්ති යනවා නොරුස්නා ගතියක් පහළ වෙනවා ඇයි අම්මා මේක හදා හැදුවේ කියලා ඉතින් අම්මටත් දොස් කියනවා ඉතින් ඔන්න අපේ හිතේ ලොකු කරදර ගොඩයි අපි හිතමු ඒකට අපි හුඟක් කැමතියි කියලා එහෙනම් ඉතින් ඔන්න අපි ඒක බදා ගන්නවා අනිත් අයියට මල්ලිට අක්කට දෙන්න යන්නෙත් නෑ අපි මේක කන්න හදනවා ඔන්න ඉතින් ලොකු කරදර ගොඩයි අනිත් පැත්තේ ඉතින් ඒ නිසා අපේ හිතේ තියෙන මේ රුචි අරුචිකම් මත ඔන්න මේ අපි අර ආහාරයට දක්වන ප්‍රතිචාරය සෑහෙන්න වෙනස් වෙනවා. ඒ වගේමයි අපි මොකක් හරි ප්‍රශ්නයක් මතුවනහම අපි ඉක්මනට මේ සඳහා ප්‍රතික්‍රියා දක්වනවා. මොකක් හරි අපිටම අපිට ප්‍රශ්නයක් ආවා යම්සි කෙනෙක් අපිටම අපි දෙහා රවල බැලුවා. නැත්නම් අපිට ඇනුම් පදයක් කිව්වා. නැත්නම් අපිට වචනයක් වැරදියට කිව්වා. කිව්ව ගමන් අපි මොකද කරන්නේ? හෙවිල්ලක් බැලිලක් නැහැ. එක පාටම ප්‍රතික්‍රියා දක්වනවා. ඔන්න අපිත් තව වචන දෙකක් කියනවා. නැත්නම් අපිත් ඔන්න ගහගන්න යනවා, බැනගන්න යනවා. ඉතින් කරදර ගොඩයි. අවුල් ගොඩයි. මොකද අපේ හිතට කිසිම නැහැ විවේකයක් එහෙම නැත්නම් හිතේ නැහැ කිසි පැහැදිලි බවක් අපේ හිත නිකන් අවුල් වෙලා සිද්ධි බහුල වෙලා සංඥා පිරিলা අන්න නොසන්සුන් මනසකින් තමයි මේ හිත ඉක්මනටම ප්‍රතිචාර දක්වන්නේ ඉක්මනටම ප්‍රතික්‍රියා දක්වන්නේ ඉතින් මේ හරහා අපි නොදැනුවත්වම ලොකු කරදරවල පැටලෙනවා නමුත් හිතන්න යම්සේ කෙනෙක් මේ දියුණු කරන සතිමත් භාවය වර්ධනය කරගෙන තිබුණා නම් හිතේ එකඟතාවයක් හදාගෙන තිබුණා නම් දැන් අර වගේ ප්‍රශ්නයක් මතුවනහම අපි තුල යම්සි හැකියාවක් ජනනය වෙනවා. අපි තුල යම්සි හැකියාවක් වර්ධනය වෙනවා. එක පාර්ටම් ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ආවේගශීලීව කටයුතු කරන්නේ නැතුව පොඩ්ඩක් මේ සිද්ධියෙන් ආපස්සට ඇවිල්ලා සිද්ධියෙන් බැහැර වෙලා ඇත්ත වශයෙන්ම මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා අන්න අපේ ruci අරුචිකම් වලින් බැහැර වෙලා මේ සිද්ධිය දිහා පොඩ්ඩක් මධ්‍යස්තව බලන්න. ඔන්න මේක ඇත්තටම අපේ ජීවිතවලට ඉතාම අත්‍යවශ්‍ය හැකියාවක් දිනු කරගත යුතු ಗುಣධර්මයක්. මොකද හුඟක් වෙලාවට අපි අපේ රුචි අරුචිකම් මත තමයි ගන්න තීරණ. නමුත් අපිට පුළුවන් වුණොත් බොහොම පැහැදිලි මනසකින්, සංසුම් මනසකින්, එකඟ වෙච්ච මනසකින්, නොසන්සුන් නොවි බොහොම සංසුන් වෙච්ච මනසකින් මේ සිදුවෙන සිදුවීමක් දිහා බලන්න ඒ මනස කියන දෙයි නැත්නම් ඒ මනසට වැටහෙන පිළිතුරෙයි අර නොසන්සුන් ruci අරුචිකම් වලින් මැඩ පැවැත්තුණු මනසකින් ගන්න පිළිතුරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපේ අපේ හිතේ මේ හැකියාවන් දියුණු කරන්න දියුණු කරන්න සතිමත් භාවයේ දියුණු කරන්න දියුණු කරන්න හිතේ ඒකාග්‍රතාවයේ දියුණු කරන්න දියුණු කරන්න අපේ ප්‍රායෝගික ජීවිතේත් යම් යම් වෙනස්කම් අපිට අත්දැක ගන්න පුළුවන් වෙනවා. අර අපි දෙයක් දිහා දැකලා ආවේගශීලීව ප්‍රතික්‍රියා දක්වනව වෙනුවට ෂණිකව ප්‍රතික්‍රියා දක්වනව වෙනුවට අපි එතෙන්දී බොහොම මධ්‍යස්තව සුහදව ඒ වගේම ප්‍රඥාව පාවිච්චි කළා නුවණ පාවිච්චි කළා ඔන්න තීරණ ගන්නා වූ ස්වභාවයක් අපි තුල මතුවෙනවා. ඒතර මෙන්න මේ ප්‍රඥාව ඇත්තරම අපි දියුණු කරගත යුතු දෙයක්. ඒ ප්‍රඥාවට අර සතිමත් භාවය, හිතේ එකඟතාවය, දේවල් කෙරෙහි මේ එකඟතාවය පාවිච්චි කළා නැවත නැවත ඒවා බැලීම හරහා ඇතුලේ ගොඩනැගෙන ප්‍රඥාව මේ වගේ සාධක රාශියක් බලපානවා. මේ කාරණාව ඇත්තටම අපිට පොතකින් ගන්න බෑ. මේ ප්‍රඥාව අපිට නිකන් කියවලා ගන්න බෑ. මේ ප්‍රඥාව අපිට නිකන් තර්ක කළාම ගන්න බෑ. මේ ප්‍රඥාව ගන්න නම් ඒ නිසා අපිට සෑහෙන්න හිතේ එකඟතාවයක් වර්ධනය කළා. ඒ එකඟතාවය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපේ මේ කය තුල මොකද්ද සිද්ධ වෙන්නේ? මේ කය කියලා කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද? මගේ කියලා කියන්නේ මොනවද? නැත්තම් මේ හිත වැඩ කරන්නේ කොහොමද? ඔන්න ටිකක් අන්න ගැඹුරු පැත්තකට අපේ මේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ පැත්තක් වර්ධනය කරගන්න ඉතින් ටිකක් අපේ අවධානයෙන් නැත්තම් ඉවසීමෙන් කරන්න අවශ්‍යයි. මොකද මේ දේවල් එකපාර්ට කරගන්න අමාරුයි. ඒ නිසා කාලාන්තරයක් ගත වෙන වැඩක්. හැබැයි අනිවාර්යයෙන්ම අපිට මේ manussකමක් ලැබිලා තියෙන්නේ ඔන්නේ වැඩේ කරගන්න අපි ගාව ශක්තියක් තියෙන නිසායි. මොකද මේ කාරණාව අපි වෙනුවෙන් අපේ අම්මට තාත්තට කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ ගුරුවරුන්ට මේ කටයුත්ත කරන්න බෑ. අපි වෙනුවෙන් මේ කටයුත්ත වෙනත් අපි යටතේ ඉන්න වෙනත් කිසිම කෙනෙකුට මේක කරලා දෙන්න බෑ. හිතන්න ඕගොල්ලන්ගේ වත්ත පිටිය හොඳටම මේ තනකොළ වැවිලා නම් කැලේ වැවිලා නම් අපි ගාව සල්ලි එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඔය කුලී වැඩ කරන මිනිස්සෙකුට කීයක් හරි දීලා වත්ත උදුළු ගන්න කියලා කියන්න පුළුවන්. එතකොට අපි අපේ වැඩක් කරගන්නවා. එයා ඇවිල්ලා වත්ත උදුළු ගාලා ඔන්න පිරිසිදු කරලා යනවා. හිතන්න ඕගලන්ගේ හිත හොඳටම අපිරිසුදු වෙලා, හිත නොසන්සුන් වෙලා, හිත එක තැනක ඉන්නේ නැහැ. හරියටම හිත පීඩාකාරී. දැන් අපි කිව්වොත් අපේ අම්මට, අපේ තාත්තට මේ හිත පිරිසුදු කරලා දෙන්න, මගේ හිත එකඟ කරලා දෙන්න, සමාධිමත් කරලා දෙන්න කියලා කිව්වට අපේ අම්මට තාත්තට ඒ වැඩේ කරලා දෙන්න බෑ. අපේ ගුරුවරුන්ට ඒ වැඩේ කරලා දෙන්න බෑ. අපේ හිතවතෙකුට යාළුවෙකුට ඒ වැඩේ කරලා දෙන්න බෑ. එහෙනම් ඒ වැඩේ කරගන්න පුළුවන් අපිටම පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කටයුත්ත සඳහා මේ මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා පාර පෙන්නන මාර්ගෝපදේශකයෙක් පමණයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් බෑ අපේ හිත පිරිසුදු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හිත පිරිසුදු කරගෙන ඒ පිරිසුදු කලේ කොහොමද කියන පාර අන්න බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර පොඩ්ඩක් මුලින් විශ්වාසයක් ඇති කරගෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන තාමනම් මට මේක තේරෙන්නේ නැහැ. තාමනම් මේක කොහොම වෙනවද කියලා මට තේරෙන්නේ හැබැයි බුදුහාමුදුරෝ කියන නිසා නැත්තම් අපේ කල්යාණ මිත්‍රයෝ කියන නිසා දහමේ සඳහන් වෙන නිසා උන අපිත් පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා. පොඩ්ඩක් මේ පාරේ ගිහිල්ලා බලනවා. අපිත් උත්සාහයක් දරනවා. උත්සාහයක් දරනකොට හිතන්න ටික ටික ටික මේ වැඩේ පුහුණු කරන්න පුහුණු කරන්න අර අර මං කලින් කිව්ව පොඩි පොඩි සංදිස්ථාන අපිට හමු වෙනවා නම් අපිටම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බ වෙනවා නම් අස්පනා අපිට අපිටම තේරෙනවා නම් මේ කියපු කතාව ඇත්ත කියලා අන්න අපිට විශ්වාසයෙන් මේ ගමන යන්න පුළුවන්. හිතන්න අපිට නොදන්න තැනකට යන්න තියෙනවා. අපිටම කොහේ හරි නගරයකට අපි ගිහිල්ලා නැහැ. නැත්තම් කොහේ හරි රටකට අපි ගිහිල්ලා නැහැ. හැබැයි අපිට ලැබෙනවා කොහෙන් හරි සිතියමක්. අපි ගාව තියෙන සිතියම පමණයි. ඉතින් අපි හිතමු මේ සිතියම සත්‍ය සිතියමක්. බොරු සිතේමන් නෙමෙයි මේක ඇත්ත වශයෙන් මේකේ තියෙන කරුණු ඇත්තයි කියලා අපි පිළිගන්න සිද්ධ වෙනවානේ මුලින්ම සිතේමත් අපි විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නමුත් අපි සිතේම විශ්වාස කරනවා මේ සිතේමේ තියෙන ඇත්ත තමයි මේ සිතේම වෙනත් මීට කලින් ඒ ප්‍රදේශයට ගිය අය ඒ තොරතුරු වාර්තා කළා තමයි මේ සිතීමේ ඇතුළත් කළ මේ සිතීම ඇදලා තියෙන්නේ කියලා අන්න අපි පිළිගන්නවා මේ සිතීමේ තියෙන ඇත්ත කියලා. දැන් අපි මේ සිතීමත් භාවිතා කරමින් දැන් අපි අපිම මේ ගමන යනවා. දැන් අපි අපි මේ ගමන යනකොට තාම අපි කෙලවරට ගිහිල්ලා නැහැ. අපිට මේ පිට රටට යන්න තියෙනවා නම් තාම ඒ රටට ගිහිල්ලා නැහැ. නැත්නම් දුර බැහැර මේ තැනකට යන්න තියෙනවා නම් ප්‍රදේශයකට යන්න තියෙනවා නම් තාම අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. හැබැයි සිටියේ මේ තියෙනවා යම් යම් කරුණු ඒ කරුණුත් එක්ක මම දැන් ඉන්න තැන මට සසඳ ගන්න පුළුවන්. අපි කොළඹට යනවා නම් කොළඹට කලින් හම්බෙන මේ යම් යම් සිටීමේ මාර්ග සලකුණු තියෙනවා. ඒ මාර්ග සලකුණු ඔන්න මේ ඉන්නේ ඔන්න පූගොඩ කියලා මතක් වෙනවා. මේ පූගොඩ කියලා ඔන්න මේකේ සඳහන් වෙලා තියෙනවා. මේක මේ මේ ලක්ෂණ තියෙනවා කියලා ඔන්න සිතීමේ තියෙනවා. එතකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් ආ මේ සිතීම හරි. ඒකේ දීලා තියෙන විස්තර හරි. ඔන්න අපිට පුංචි විශ්වාසයක් ඇති වෙනවා. ඒකේ තියෙන දේ කාරණාව ඇත්ත තමයි. අපි තවත් ටිකක් දුර අපිම යනවා. අපිම දැන් තරණය කරනවා. ගියාට පස්සේ ඔන්න තවත් තොරතුරු ටිකක් අපිට හම් වෙනවා. එතකොට තේරෙනවා තවදුරටත් මම දැන් කොළඹට ළඟා වෙලා තියෙන්නේ. තවදුරටත් මම කිට්ටු කරලා තියෙන්නේ මගේ සංදිස්ථානයට. අන්න තවත් විශ්වාසය තහවුරු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගමනක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ මාර්ගයේ එතකොට අපි අපිම යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ටිකක් අපිට පුළුවන් නම් මේ කටයුත්ත සඳහා කාලයක් වෙන් කරගන්න. මොකද මේ මේ ගමන යන්න අපි අපි දිහා බලන්න වෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දේවල් කරන්නේ අනුන් දිහා බලලා. හැබැයි මේ ගමනේදී අපි අපි දිහා බලලා යන ගමනක් තියෙනවා. ඒ නිසායි අපේ හිතේ එකඟතාවයක් වර්ධනය කරාම අපි ඒ එකඟතාවය පාවිච්චි කරන්නේ එළියේ වැඩක් කරන්න නෙමෙයි මේ ඇතුලේ වැඩක් කරන්න. ඇත්තටම එකඟතාවයක් සහිත හිත සමාධිමත් හිත කියන එක හරිම ප්‍රබලයි. ඒ නිසා මේ සමාධිමත් හිතකින් බොහොම නරක වැඩ, බැරෑරුම් වැඩ, අපිට අහිතකර වැඩ පවා කරන්න පුළුවන්. අන්න ඒ නිසයි මේ හිත සමාධිමත් හිත සීලයකින් ආරක්ෂා කරලා තියෙන්න වෙන්නේ. සීලයකින් එයාට මඟ පෙන්වීමක් අවශ්‍යයි. හරියට නිකන් ඇතෙක් দমনය කරගත්තට පස්සේ ඒ ඇතාව අපි වැරදි දෙයකට නම් මෙහෙව්වේ ඒ ඇතා ගිහිල්ලා ඔන්න ගේකුත් කඩනවා. නැත්තම් මාලිගාවකුත් විනාශ කරනවා. නමුත් අපි ඒ ඇතාව පාවිච්චි කරන්නේ නිවැරදි දෙයකට නම් ඔන්න මේ ඇතාගේ මුළු ශක්තිය පාවිච්චි කළා අපිට පුළුවන් ඊටාම ප්‍රයෝජනවත් දෙයක් ගන්න. අන්න වගේ අපෙත් මේ සමාධිමත් හිත හරිම ප්‍රබලයි. හැබැයි ඒකෙන් ඒක යොදන්න ඕනේ හොඳ මඟ පෙන්වීමක් යටතේ. නිවැරදි සීලයක් යටතේ තමයි මේ සමාධිමත් හිත පාවිච්චි කරන්න තියෙන්නේ. අන්න ඒ විදිහට අපි මේ නිවැරදි සීලයක් මත පිහිටලා මේ හදාගත්ත සමාධිය පාවිච්චි කරනවා නම් අන්න එතකොට තමයි මේ ශරීරය තුල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ මේ විවිධාකාර කයේ හිතේ පහළ වෙන වේදනාවන් තුල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ වගේමයි මේ අපේම හිත තුල මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා අන්න අපිට ලොකු අවබෝධයක් එන්න පටන් ගන්නෙ මෙන්න මේ විදිහට අර සමාධිමත් වෙච්ච හිත අපි තුලටම යොමු කරලා බැලුවොත් පමණයි. ඒතර මෙතනක් තියෙන්නේ ඇතුළතට නැමිලා ඇතුළතම නිරීක්ෂණය කිරීමක්. අපි හුඟක් වෙලාවට අද නවීන විද්‍යාවෙන් කරන්නේ බාහිරාවර්තී වෙලා නැත්නම් බාහිරටම ගිහිල්ලා බාහිරම දේවල් හොයන එක. ඒ නිසා අද විද්‍යාඥයෝ ලෝකේ දේවල් හොයනවා, බාහිර ලෝකවල දේවල් හොයනවා සෞරග්‍රහ මණ්ඩලවල දේවල් හොයනවා රොකට් යවනවා නවීන විද්‍යාවෙන් নানা ප්‍රකාරක දේවල් කරනවා ඕනවටත් වඩා දැනුමක් තියෙනවා නමුත් අපේ හිත් සිත් සතන් දිහා බැලුවොත් අපේ සිත් සතන් තුල සෑහෙන්න කෙලස් බහුල වෙලා සෑහෙන්න අපේ අසහනකාරී වෙලා ඊටාම දුක් පීඩා සහිතව අපි ජීවත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේ විදිහට අපේ හිත හික්මවලා මේ හිතේ සමාධියක් දියුණු කරලා ඒ සමාධිමත් හිත අපි තුලටම යොමු කළා අපි කවුද කියලා තේරුම් ගන්න. මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ශරීරයේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ හිතේ සිද්ධ වෙන්නේ මොකද්ද? කියලා අන්න අපි පොඩ පොඩ පොඩ පොඩ මේක තේරුම් ගන්න ගත්තොත් අන්න ලොකු ප්‍රඥාවක් ඒ හරහා අවදි වෙනවා. ඒ ප්‍රඥාව අර පොතෙන් ගන්න ප්‍රඥාවට වඩා හාත්පසින්ම වෙනස්. පොතෙන් ලැබෙන්නේ එකාතකින් බැලුවාම අනුන්ගේ දෙයක්, අනුන්ගේ ප්‍රඥාවක්. මෙතෙන්දී අපිට ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. මෙතෙන්දී අපිට ලැබෙන්නේ අස්පනා අපිට අපි අපිම දැකගත්තා වූ නුවණක්. ඒතර මෙන්න මේ නුවණ හරිම ශ්‍රේෂ්ඨයි. ඒතර මෙන්න මේ බඳු නුවණක් ලබා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ එතකොට මේ ක්‍රියාමාර්ගයක් පෙන්වලා තියෙන්නේ. එතකොට මේ ක්‍රියාමාර්ගය තමයි අර සරලව ඉදිරිපත් කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා තුන බොහොම එකිනෙකට එකක් උදව් කරනවා. මොකද අර මම දැනුත් මතක් කළා වගේ මේ සමාධියත් සීලයක් මත පදනම් වෙලයි තියෙන්නේ. එයා එහෙනම් නරක පැත්තට යොමු වෙන්නේ නැහැ. එයාගේ තියෙන ශක්තිය, හැකියාව යොමු කරන්නේ නිවැරදි දෙයකට පමණයි. ඒ වගේමයි ප්‍රඥාවත් වැරදි පැත්තකට යොමු කරන්නේ නැහැ. එයා සීලෙන් ශක්තිමත් වෙලයි තියෙන්නේ. නිවැරදි සීලයක් මත පිහිටලා තියෙන නිසා ඒ ප්‍රඥාවෙන් Tamanටත් අනුන්ටත් යහපතක්මයි කරන්නේ. ඊළඟට අපි අර වගේ හිතේ සතිය දියුණු කරනකොට අපි තුල ඇති වෙන එක්තරාන්දකින් වීරයක්. ඒ කියන්නේ සමහරලාට මේ කටයුත්ත අසාර්ථක වෙනවා. සමහරලාට ඔන්න සාර්ථක වෙනවා. එක දවසකදී භාවනාව සාර්ථක වෙනවා. තවත් දවසකදී අසාර්ථක වෙනවා. එක දවසකදී හිත එකඟ වෙනවා. තවත් දවසකදී විසිරෙනවා. ඉතින් මේ කටයුත්ත කරන්න ඒ නිසා සෑහෙන ඉවසීමකින් ඒ වගේම ලොකු වීරයකින් මේ කටයුත්ත කරන්න වෙනවා. මොකද මේ කටයුත්ත දීර්ඝ කාලයක් ගත වෙන කටයුත්තක් නිසා අපිට අවශ්‍ය වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා වූ වීරයක්. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් ඔය ක්‍රීඩා ක්‍රීඩා වලදී තියෙනවා මේ ගම හරහා දුවන්න තියෙනවා නැත්නම් මැරතන් රේස් එක තියෙනවා. ඒ වගේමයි මීටර් 100 දිවීමක් තියෙනවා. දැන් මේ මීටර 100 දුවන එකේයි මැරතන් එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මීටර 100 දුවන එක නම් අපි පුළුවන් වීරය දාලා ඉතාම ඉක්මනින් මේ කෙටි දුරක් දෙවීමක් තියෙනවා. එතකොට ඒක බොහොම කෙටි කාලයකින් වැඩේ අවසానයි. හැබැයි මැරතන් එකක් දුවන එක නැත්නම් ගම හරහා දුවන එක අපි මීටර 100 දුවනවා විදිහට දුවන්න පුළුවන් අපිට. ඒක එහෙම දුවන්න බෑ. මොකද එතෙන්දී අපිට සෑහෙන කාලයක් තිස්සේ දුවන්න ලොකු දුරක් තියෙනවා. ගමහරා දුවනවා කියන්නේ මේ සෑහෙන දුර ප්‍රමාණයක් අපිට දුවන්න අවශ්‍යයි. මොකද එතෙන්ට අපිට අවශ්‍ය වෙන්නේ එතකොට සෑහෙන කාලයක් තිස්සේ බලපවත්වන්නා වූ අඛණ්ඩ වූ වීරයක් තමයි එතෙන්ට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ භාවනාවේදී. එහෙනම් භාවනාවත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ සතියක් දෙකක් දවස් 3ක් 4ක් නෙමෙයි. මේක මට පුළුවන් මේ අවුරුද්දෙත් කරන්න. මේක මට පුළුවන් ද ඊළඟ අවුරුද්දෙත් කරන්න. මේක මට පුළුවන් ද ඊළඟ අවුරුද්දෙත් කරන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් අඛණ්ඩ වීරයක් පවත්වන්න. හැමදාම මේ කටයුත්ත මම කරනවා. මේකෙන් මට සමහරවට මං හිතන තරම් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. මං බලාපොරොත්තු වුණාට සතුටක් තාම මට ඒක ලැබුණේ නැහැ. මගේ කයත් සමහරවට රිදෙනවා, වේදනාවක් එක්කුම් දෙනවා. ඒත් මම මේක අතහරින්නේ අදත් මම මේක කරනවා කියලා මම අන්න ඒ අඛණ්ඩ වීරය පවත්වනවා නම් අන්න ටික ටික ටික ටික ටික අන්න වීරය කියන ධර්මත් දියුණු වෙනවා. ඊළඟට අපි මේ කටයුත්ත හරහා සතියක් දියුණු වෙනවා. සතිය වීරය ඔන්න එකතු වෙලා එනකොට අන්න හිතේ එකඟතාවයක් සමාධියකුත් දියුණු වෙනවා. ඉතින් මේවා හරිය ලස්සනට එකිනෙකට සැසඳලා තියෙනවා, ගැළපීලා තියෙනවා. ඉතින් මේවා ඔක්කොගෙම සුසංයෝගයෙන් තමයි, ගැළපීමෙන් තමයි අන්න හොඳට හිතේ සමාධිමත් බවක් ඇති කරගෙන ඒ සමාධිය මේ කය හිත නිරීක්ෂණය කරන්න භාවිතා කරලා පාවිච්චි කළා මේ හිතේම අපි තුලම ප්‍රඥාවක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට අපේ සීලයක් මත පදනම් වෙලා සමාධියත් ප්‍රඥාවත් දියුණු කරනවා නම් අපිටත් පුළුවන් එතකොට මේ එදිනදා කටයුතු වලදී පවා මේ සතිය සමාධිය ප්‍රඥාව වර්ධනය වෙන විදිහට කටයුතු කරන්න. ඒ නිසා අපි මේ නිසරණ වනේ පවත්වන භාවනා වැඩමුළුවක් කියන්නේ හරියට නිකන් පුහුණු කඳවුරක් වගේ. මෙතෙන්දී අපි කරන්නේ පුංචි පුහුණුවක් පමණයි. නමුත් අපි එළියට ගිහිල්ලා මේක නැවත නැවත කළා මේ කටයුත්ත අපේ ජීවිතයේ එක කොටසක් බවට පත් කර ගැනීම අවශ්‍ය වෙනවා. නැත්නම් අපි මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මොත් මේ දවස් තුනෙන් පස්සේ ඔක්කොම ඉවරයි නම් ඉතින් මේක මෙහෙම්ම නැති වෙලා යාවි. නමුත් ඕගලන්ට පුළුවන් නම් මේක නැවත නැවත කරන්න. ගෙදර ගිහිල්ලත් මේක පුරුද්දක් වශයෙන් කරන්න, අඛණ්ඩව කරන්න, දීර්ඝ කාලයක් තිස්සේ කරන්න. අන්න එතකොට තමයි ඕගලන්ට මේකේ නියමම ප්‍රතිඵල අත්දැක ගන්න හම්බෙන්නේ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක මම අද ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඉතින් අප සියලු දෙනාම එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සීල සමාධි ප්‍රඥා කියන දේවල් හොඳින් තේරුම් අරගෙන අපේ හිතේ තියෙන මේ එක පැත්තකින් විවිධාකාරව කෙලෙස් ස්වභාවයන් තේරුම් අරගෙන ඒ කෙලෙස් ස්වභාවයන් පුළුවන් හැටියට සම්පූර්ණයෙන්ම සමනය කරගෙන අපේ හිත පිරිසුදු කරගෙන එක පැත්තකින් අපි බලාපොරොත්තු වෙන සතුට අනිත් අයත් එක්ක බොහෝම සමගින් ඉන්න පුළුවන් හැකියාව විවිධාකාර ගැටලු ප්‍රශ්න ආදී දේවල් බොහෝම මධ්‍යස්තව නිවරදිව තීරණ ගැනීමේ හැකියාව මේ ආදී අපි බලාපොරොත්තු වන විවිධාකාර විශේෂ ගුණධර්මයන් හැකියාවන් වර්ධනය කරගන්න අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි